ධර්මානුශාසනාව අද උදැසන ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ දෙපානම වීරමාවත ගලඋඩ ශ්‍රී ධර්මවිජය විහාරාධිවාසී කොට්ටාව පැලන්වත්ත ශ්‍රී විද්‍යා සමාධි පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍ය වත්තල අරියරතන ස්වාමින් වහන්සේ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 යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛං සන්තං කරිස්සති හැම දිනාටම තෙරුවන් සරණයි ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අප්‍රමාදී බව අද මේ ධර්මදේශනාවේ මාතෘකා වශයෙන් තියෙන්නේ සංයුක්ත නිකායේ සඝාත වග්ගයේ අරුණවති සූත්‍රය මේ අරුණවති සූත්‍රයේ ධර්මකාරණා විතරක් ගැප් වෙන ගාථා දෙකයි තියෙන්නේ මේ සමස්ත අරුණවති සූත්‍රය ඉතිහාස කතාවක් අරුණවතී සූත්‍රයේ තුලින් ඉතිහාස කතාව ඇතුලේ සමස්ත බෞද්ධ දර්ශනයම කැටි කරලා දේශනා කරපු ගාථා දෙකක් අන්තර්ගත වෙනවා. ඒ ගාථා යුගලයේ තමයි මේ ධර්ම දේශනාව ආරම්භයේදී මා දේශනා කරන්නට යෙදුනේ. ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ ආරම්භ කරන්න යෙදෙන්න නික්මෙන්න මේ බුද්ධ ශාසනයෙහි දුනාත මච්චුනෝ සේනං මේ මාරයාගේ සේනාව විනාශ කරන්න හරියට කොයි වගේද නලාගාරංව කුංජරෝ නල කියලා කියන්නේ බටවලට මේ වියලී ගියපු බටදඬු කැලෑවකට කුංජරෝ මහා ශක්ති සම්පන්න බල සම්පන්න හස්තියෙක් ඇතුළු වුණාට පසුව ඒ හස්තියාගේ ශරීරයේ වැදීමෙන් පයට පෑගීමෙන් අර වියලී ගියපු බට කැලය විනාශ වෙන්නේ යම්සේද අන්න ඒ වගේ මේ සබුද්ධ ශාසනය ආරම්භ කරලා එහි යෙදිලා එහි නික්මෙන පුද්ගලයාට පුළුවන් තමන්ගේ කෙලෙස් විනාශ කරලා දමන්නට මේ දෙවිනි ගාථාවේදී තවදුරටත් පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් මේ කියන කාරණාවන් වල අප්‍රමත්තෝ විහෙස්සති. අප්‍රමාදව වෙහෙසෙනවනම් මේ කියන කෙලෙස් සතුරන් නැති කරන්නට විනාශ කරන්නට සදාකාලිකව තුරන් කරන්නට උත්සාහවන්ත වෙනවනම් ඒ අය දුක්ඛං සන්තං කරිස්සති දුකෙහි කෙලවරට පැමිණෙනවා පින්වතුනි මා මුලින් දේශනා කරා භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වුණේ සියලුම සත්වයන් සැපතට පත්වෙනවා දකින්නට. ඒ සැපතට පත්වෙන්න පුළුවන් වෙන්නේ දුක කෙලවර කරපු අයට විතරයි. දුක කෙලවර කරන්න පුළුවන්කම ලැබෙන්නේ අප්‍රමාදී පුද්ගලයන්ට පමණයි. සමස්ත බෞද්ධ දර්ශනයම ප්‍රතිඵල නිලා ගන්නට කැමතිනම් එහි ආවසානික පරමාර්ථය වන නිවන් සුව විඳින්නට කැමතිනම් ඒ සියල්ලන් සතුවම මේ කියන අප්‍රමාදී බව තිබිය යුතුයි. එම නිසා පින්තුනි අරුණවතී සූත්‍රයේ අපේ මූලික තේමාව තමයි අප්‍රමාදී බවෙන් සසර දිනීම. ඒ කාරණයට පෙර ආතුව මා මුලින් සඳහන් කළා මේ අරුණවතී සූත්‍රයේ තියෙන ඉතුරු සූත්‍ර පාඨය ඉතිහාස කතාවක්. මේ ඉතිහාස කතාව තමයි පින්වතුනි භූතපුබ්බම් භික්ඛවේ රාජා අහයොසි අරුණවා නාම රඤ්ඤෝ කෝපන භික්ඛවේ අරුණවති අරුණවතී නාම රාජධානී අහෝසි අරුණවතින් කෝපන භික්ඛවේ රාජධානින් සිකී භගවා අරහං සම්මා සම්බුද්ධෝ උපනිස්සාය විහාසී පින්වතුනි මීට පෙර ආතුව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර ආතුව ලොව පහළ වූ සිකී නැමැති බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. ඒ සිකී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අරුණවතී කියන රාජධානියේ. ඒ රටේ රජුරුවන්ගේ නම අරුණ කියන රජුරුව. මේ අරුණවතී රාජ්‍යයේ සිකී බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී අපේ බුදුහාමුදුරුවන්ට හා සමානවම සිකී බුදුහාමුදුරුවන්ටත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් සිටියා. ඒ තමයි අභිභු මහරහතන් වහන්සේ සහ සම්භව කියන මහරහතන් වහන්සේ. දින සිකී බුදුරජාණන් වහන්සේ මේ අභිභූ කියන මහරහතන් වහන්සේට සඳහන් කරනවා දහවල් දාණයට තව වෙලාව තියෙන නිසා අපි දෙනම බ්‍රහ්ම ලෝකයකට යමු ඒ අයගේ හිතසුව පිණිස කියලා. එවිට පින්වතුනි මේ සිකී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වන අභිභු මහරහතන් වහන්සේ සමග බ්‍රහ්ම ලෝකයකට පහළ වෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා මේ සූත්‍ර පාඨය බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා 이르දි බලය සම්බන්ධව දේශනා කරද්දී අතකෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ අභිභූච බික්ඛු සියතහපි නාම බලවා පුරිසෝ සම්මින්ජිතං වං සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජෙය්‍ය ඒවමේව අරුණවතියා රාජධානියා අන්තරහිතා තස්මින් බ්‍රහ්ම ලෝකේ පාතුරහෙසුම් පින්වතුනි යම්කිසි ශක්තිවත් මැදි වයසේ සිටින පුරුෂයෙක් සේයතාපි නාම බලවා පුරිසෝ මේ ශක්තිමත් බල සම්පන්න මිනිස්සේ තමන්ගේ සම්මිඤ්ඤිතං වා බාහං පසාරේය මේ දිග ඇරලා තියෙන තමන්ගේ අත මිටමලෝ ගණ්ඩත් ඒ වගේම සම්මින්ජිතං වං බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජෙය්‍ය මේ යම්කිසි ශක්තිමත් මිනිස්සෙකුට තමන්ගේ අත මිටිමලෝල නැවත දිගාරින්න ගෙවෙන්නේ යම්කිසි සුළු වේලාවක්ද අන්නේ සුළු වේලාව තුල සිකී බුදුහාමුදුරුවොත් අබිබු මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයක පහළ වුණා දැන් මේ ලෝක පිළිබඳව සාකච්ඡා කිරීමේදී ලෝකයන් වර්ග දෙකකට බෙදන්නට පුළුවන්. ඒ තමයි පින්වතුනි වර්තමානයේ විද්‍යාඥයන් විසින් හොයාගෙන තියෙන ලෝක. ඒ වගේම අපේ ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ලෝක. මේ ලෝක වර්ග දෙක දෙකක් වර්තමානයේ සඳහන් වෙන බොහෝ ප්‍රසිද්ධ දෙයක් තමයි විද්‍යාව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි බුද්ධ ආගම. බුද්ධ ආගම කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි විද්‍යාව. එම නිසා තීරණයකට ඇවිල්ලා තියෙනවා විද්‍යාවයි බුද්ධ ආගමයි එක සමානයි කියලා. පින්වතුනි ඒක මුසාවක්. කවදාවත් විද්‍යාවයි බුදුදහමේ උගන්වන දේවල් සමාන වෙන්නේ නැහැ. ਸਰව සම්පූර්ණව සමාන වෙන්නේ නැහැ. විද්‍යාව මීට සියවසකට පෙර ආතුව ඔප්පු කරපු දේවල් ඔප්පු කරලා ප්‍රකාශ කරපු දේවල් අද වෙද්දි බොරු වෙලා තියෙනවා. මීට මාසකට කලින් විද්‍යාවෙන් දෙයක් හොයාගත්තනම් ප්‍රකාශ කරානම් ඒව අද වෙද්දි බොරු වෙලා තියෙනවා. ඒ වගේම අද විද්‍යාවෙන් කියන දේවල් හෙට වෙද්දී තව අවුරුද්දකින් දෙකකින් වැඩි කල නොගොස් බොරු බවටපත් වෙනවා. ආහාර පාන සම්බන්ධව ගත්තත් අපි පරිහරණය කරන උපකරණ සම්බන්ධව ගත්තත් ඒ සියල්ලක් සම්බන්ධව විද්‍යාවෙන් ඔප්පු කරලා ප්‍රකාශ කරන දේවල් බොහොම తాවකාලිකයි. ඒවා යම්කිසි කාලයකට පමණයි සාර්ථක පිළිතුරු බවට පත්වන්නේ. ඊට වඩා පරිශ්‍රණයක් කරොත් ඒවත් බුරු බවට පත් වෙනවා. නමුත් පින්වතුනි ඔයත්න් දන්නවා ධර්ම රත්නේ වන්දනා කරද්දී අපි ධර්මයේ ගුණයක් හැටියට වන්දනා කරනවා අකාලිකෝ කියන ගුණය. මීට වර්ෂ 2600කට ආසන්න කාලයකට පෙර ආතුව ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් එක බිඳක්වත් වර්තමානයේ වෙද්දී නොගැලපෙන්නේ නැහැ. බොරු බවට පත් වෙලා නැහැ. ඒ වගේමයි තව අවුරුදු ලක්ෂ කෝටි ගාණක් ගියත් මීට අවුරුදු 2600කට ආසන්න කාලයකට පෙර ආතුව ගෞතම බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය බොරුවක් බවට පත්වන්නේ නැහැ. නිරන්තරයෙන් වෙනස් වෙන විද්‍යාවත් වර්ෂ සියවස් ගණනාවකට පෙර දේශනා කරපු බුද්ධාගමත් සමාන නොවන්නේ ඒ නිසයි. ඒ වගේම තමයි මේ කියන ලෝක පිළිබඳව කාරණා. මේ ලෝක පිළිබඳව දේශනා කරන්නේ මෙතන මේ බ්‍රහ්ම ලෝක පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නට ඕන නිසා විද්‍යාව ලෝකයේ ගවේෂණය කරන්නේ ලෝකයේ ආරම්භයත් ඒ වගේම ලෝකයේ පැවැත්මත් ලෝක විනාශයත් කියන කාරණා තුන උඩ ඉඳගෙන ඒ වගේම වර්තමානයේ වෙද්දී විද්‍යාව විසින් හොයාගෙන තියෙන ලෝක සියල්ලක්ම තියෙන්නේ පින්වතුනි මේ ලෝකේ හරස් අතට ඉලිප්සාකාරව සූර්යාව මැදයට තියලා ඊට වටේ ඉලිප්සාකාරව යන ග්‍රහලෝක ටිකක් මේ විද්‍යාව විසින් හොයාගෙන තියෙනවා. ඒවා මේ ලෝකේ හරස් අතර තියෙන ලෝක. බුද්ධ ආගමේ උගන්වන විග්‍රහ කරන ලෝක ලෝකයේ හරස් අතර තියෙන ලෝක නෙමේ සිරස් අතර තියෙන ලෝක. දැන් ගත්තොත් අපාය ලෝකයේ තියෙන්නේ මනුෂ්‍ය ලෝකයට දකුණු අත පැත්තෙන්වත් වම් අත පැත්තෙන්වත් නෙමෙයි මනුෂ්‍ය ලෝකයට යටින් යොදුන් 15000ක් යටින් අපාය ලෝක තියෙන බව දීඝනිකායේ අට කතාවේ සඳහන් වෙනවා. ඒ වගේම අපිට උඩින් තියෙන දිව්‍ය ලෝක තියෙන්නේ අපිට උඩින් මිසක් අපිට දකුණෙන් හරි වම් අත පැත්තෙන් හරි නෙමෙයි. ඒවා තියෙන්නේ මනුෂ්‍ය ලෝකෙට උඩින්. ඒ වගේම බ්‍රහ්ම ලෝක තියෙන්නේ දිව්‍ය ලෝක හයටත් උඩින්. මේ හැම එකක්ම පිළිවෙලට සිරස් අතට කෙලින් අතට පිහිටපු ලෝක විග්‍රහයක් තමයි බුදුහාමුදුරන්ගේ ලෝක විග්‍රහය. නමුත් විද්‍යාඥයන් කියන ලෝක ටික තියෙන්නේ ඉලිප්සාකාරව හරස් අතට. විද්‍යාඥයන්ට භෞතිකව සකස් කරගන්න ඕනෑම වර්ගයක යානයකින් හඳට යන්න පුළුවන් වුණාට අඟහරු ගවේෂණය කරන්න පුළුවන් වුණාට සෙනසුරුගේ දුම් වලල්ලට ලං වෙන්න පුළුවන් වුණාට කවදාවත් ඔය එකම යානයකින්වත් දිව්‍ය ලෝකයක් තරණය කරන්න බෑ. අපාය ලෝකය තරණය කරන්න බෑ. බ්‍රහ්ම ලෝක තරණය කරන්නට බෑ. ඒ මොකද විද්‍යාව විසින් හොයාගන්නා ලෝක සියල්ලක් භෞතිකව පදනම්ව ඒ තුලින් තරණය කළ හැකි අතර බුද්ධ ආගමේ මේ සිරස් සතට උගන්වන ලෝක තරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේම භෞතිකව නෙමෙයි මානසික සංවර්ධනයෙන්. දෙවියන් බවට පත්වෙන්නේ යානා හදාගත්ත මිනිස්සුયો නෙමෙයි සිත හදාගත්ත මිනිස්සුયો. දෙවියන් බවට පත්වෙන්නේ සිත සංවර්ධනය කරගත්ත හොඳ දේවල් කරපු මිනිස්සුયો. දිව්‍ය ලෝකවලට වඩා කල්ප ගණනකින් ආයුෂ වැඩි බ්‍රහ්ම ලෝකවලටපත් වෙන්නේ භෞතික දේවල් එකතු කරගත්ත භෞතිකයේ දිනු කරගත්ත මිනිස්සුયો නෙමෙයි ආධ්‍යාත්මයෙන් මනස සංවර කරගත්ත කෙලෙස් යටපත් කරපු උත්තමයන් වහන්සේලා. ඒ වගේමයි අපාය ලෝකවලටපත් වෙන්නේ භෞතිකය තුල ඇලිලා ගැලිලා මනස දූෂණය කරගත්ත පුද්ගලයන්. ඒක නිසා කවදාවත් විද්‍යාවට බෑ දිව්‍ය ලෝක ගවේෂණය කරන්න, බ්‍රහ්ම ලෝක ගවේෂණය කරන්න අපාය ලෝක ගවේෂණය කරන්න. අපාය ලෝකවල ප්‍රධාන හතරක් තියෙනවා. ඒ හතරින් එකක් මේ මනුෂ්‍ය ලෝකෙම තියෙනවා. ඒ තමයි තිරිසන් අපාය. ඒ පිළිබඳව විද්‍යාඥයන් මුල ඉඳන්ම ඕනෑතරම් පර්යේෂණ කරනවා. නමුත් ඊට එහා තියෙන නරක, තිරිසන්, പ്രേත, අසුර කියන මේ අපාය ලෝකවල තිරිසන් ලෝකය හැරුණාම අනිත් ලෝකයන් ගවේෂණය කරන්න විද්‍යාවට බෑ. එතකොට පින්වතුනි විද්‍යාවත් බුදුදහමත් එකක්ය කියන එක කවදාවත් ඔප්පු කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හා සමානවමයි සියලු ආගම් එක සමානයි සියලු ශාස්ත්‍රවරු දේශනා කරන්නේ එකම කරුණකුයි කියන එකත් කවදාවත් සාධනය කරන්න බැරි කරුණක් ඔප්පු කරන්න බැරි කරුණක් ආගමක තියෙනවා කාරණා හතරක් ඒ තමයි ඕනම ආගමක ශාන්ති කර්ම තියෙනවා. ඒ වගේම ආචාර ධර්ම තියෙනවා. ඒ වගේම සාහිත්‍යයක් තියෙනවා. හතරවෙනි කාරණේ ධර්ම කාරණා තියෙනවා. කිසියම් ආගමක් ශාන්ති කර්ම ඒ වගේම සාහිත්‍ය ආචාර ධර්ම ඕවෙන් අඩු වැඩි වශයෙන් සමාන වුණත් ධර්ම කාරණා වශයෙන් එකකට එකක් පරස්පරයි බුදුහාමුදුරුව බොහෝ සූත්‍රවල දේශනා කරනවා ඉදේව පඨමෝ සමනෝ ඉදේව ဒ ුතියෝ සමනෝ ඉදේව තතියෝ සමනෝ ඉදේව චතුත්ථෝ සමනෝ මේ ශාසනයේ විතරයි පළවෙනි ශ්‍රමණයා ලැබෙන්නේ මේ ශාසනයේ විතරයි දෙවෙනි ශ්‍රමණයා ලැබෙන්නේ මේ ශාසනයේ විතරයි තුන්වෙනි ශ්‍රමණයා ලැබෙන්නේ මේ ශාසනයේ විතරයි හතරවෙනි ශ්‍රමණයා ලැබෙන්නේ මේ 1 2 3 4 ශ්‍රමණයන් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් වහන්සේලා මේ ලෝකයේ වෙන කිසිම ආගමක් ඇදහුවට පිළිපැද්දට කාටවත් බෑ සෝවාන් භාවයටපත් වෙන්න. කිසිම පුද්ගලයෙකුට බෑ රහත් භාවයටපත් වෙන්න වෙන ආගම් සරණ ගිහිල්ලා වෙන ශාස්ත්‍රවරු සරණ ගිහිල්ලා වෙන ආගම්වල උගන්වන ධර්මකාරණා අවබෝධ කරගෙන ඒ රහත් බව ලබන්න පුළුවන් එකම ශාසනය තමයි බුද්ධ ශාසනය. ඒක නිසා බුද්ධ ආගමයි අනිත් ආගමයි සියල්ලක් එක සමානයි කියන එක සම්පූර්ණ අසත්‍යයක්. බුදුහාමුදුරුවෝයි අනිත් ශාස්ත්‍රවරුයි සියල්ලෝම දේශනා කරේ එකක් කියන එක සම්පූර්ණ අසත්‍යයක්. ආචාර ධර්ම වශයෙන් සමාන වෙන්න පුළුවන් හැබැයි සීමිත කාරණාවලදී. අපි හැමෝම දන්නවා ලංකාවේ මේ වෙනකොට තියෙන අදහන ආගම් ආචාර ධර්ම අතින් ගත්තත් එකකට එකක් පරස්පරයි. බොහෝම සීමිත කරුණු කීපයකින් විතරයි ආචාර ධර්ම අතින් ගත්තත් මේ ආගම් එකකට එකක් සම්බන්ධ වෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ අනිත් ශාස්ත්‍රෝරුයි සමාන කිරීමත් බුද්ධ ආගමයි අනිත් ආගමයි සියල්ලක් එක සමානයි කියන එකත් විද්‍යාවයි බුද්ධ ආගමයි එකක් කියන එකත් මේවා සියල්ලක් අසත්‍යයි. අපි මේ කතා කරේ බ්‍රහ්ම ලෝක ගැනයි. පින්වතුනි බ්‍රහ්ම ලෝක තියෙන්නේ මනුෂ්‍ය ලෝකෙට උඩින් තියෙනවා දිව්‍ය ලෝක 6ක්. දිව්‍ය ලෝක වලට උඩින් තියෙනවා බ්‍රහ්ම ලෝක 20ක්. ওই බ්‍රහ්ම ලෝක 20න් පළවෙනි 16ට කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා. රූපය තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝක 16ට උඩින් තියෙනවා විශේෂිත බ්‍රහ්ම ලෝක 4ක්. ඒවාට කියනවා අරූපාවචර බ්‍රහ්මලෝක කියලා. එතකොට අර අරූපාවචර බ්‍රහ්මලෝක වලට පහකින් තියෙනවා සුද්ධාවාස බ්‍රහ්මලෝක පහක්. අනාගාමී උත්තමයන් වහන්සේලා උපදින්නේ ඒ සුද්ධාවාස බ්‍රහ්මලෝක වල. අනාගාමී කියලා කියන්නේ න ආගාමි නැවත නොයනවා කියන එකයි. ඒ උත්තමයන් වහන්සේලා බ්‍රහ්මලෝක වලින් රහත් භාවයටපත් වෙලා එතනින් පිරිනුවන් පානවා මිසක් ඊට පහලින් තියෙන බ්‍රහ්ම ලෝකයකටවත් හෝ දිව්‍ය ලෝකයටවත් මනුෂ්‍ය ලෝකයටවත් නැවත එන්නේ නැහැ. එතකොට මේ බ්‍රහ්ම ලෝක 16න් පහළම තියෙන බ්‍රහ්ම ලෝක තුනක් බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා. කිසිම දෙවියෙකුට හෝ බ්‍රහ්මියෙකුට බෑ Tamanට උඩින් තියෙන බ්‍රහ්ම ලෝකයකට හරි දිව්‍ය ලෝකයකට හරි යන්න. ඕනම බ්‍රහ්මියෙකුට පුළුවන් Tamanට පහළින් තියෙන බ්‍රහ්ම ලෝකයකට එන්න. ඕනම දෙවි කෙනෙක්ට පුළුවන් Tamanට පහලින් තියෙන දිව්‍ය ලෝකයකට එන්න. ඒ මිසක් කිසිම වෙලාවක තමන්ට කර්මයෙන් ලැබිච්ච කර්ම ශක්තිය ඉක්මවලා ඒ ශරීරයෙන්ම තමන්ට ඉහළින් තියෙන දිව්‍ය ලෝකයක හරි බ්‍රහ්ම ලෝකයක හරි වාසය කරන්න එය බැහැ දකින්නවත් යන්නට හැකියාවක් නැහැ. ඒක නිසා අපි මෙතන තේරුම් ගන්නට ඕනි සිකී බුදුහාමුදුරුවෝයි අබිබු මහරහතන් වහන්සේයි මේ වැඩියේ පහළම තියෙන බ්‍රහ්ම පාරිසජ්‍ය කියන බ්‍රහ්ම ලෝකයට ඒ බ්‍රහ්ම ලෝකයට ඊට උඩින් තියෙන බ්‍රහ්ම ලෝකවල සියලුම බ්‍රහ්මයන්ට උනත් එන්නට පුළුවන්. එතකොට මේ බ්‍රහ්ම පාරිසජ්‍ය කියන බ්‍රහ්ම ලෝකයට සිකී බුදුරජාණන් වහන්සේ ඒ වගේම අභිභූ මහරහතන් වහන්සේ වැඩියට පසුව සිකී බුදුරජාණන් වහන්සේ අබිබු මහරහතන් වහන්සේට සඳහන් කරනවා මේ බ්‍රහ්මයන්ට ධර්මයේ දේශනා කරන්නට කියලා. අබිබු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න පටන් ගැනීමේදී අර බ්‍රහ්මියෝ ටික කලබල වෙලා උජ්ජායන්ති කිහියන්ති ආදී වශයෙන් උද්ඝෝෂණය කරනවලු ඒ වගේම රංචු රංචු ගැසිලා එකිනෙකා කතිකා කරගන්නවලු ඒ මොකක්ද මෙච්චර මේ ශාස්ත්‍රූන් වහන්සේ ළඟ ඉද්දී කොහොමද මේ ශ්‍රාවකෙක් ගෝලයෙක් බණ කියන්නේ කියලා. දැන් අදටත් ලංකාවේ බෞද්ධයන්ගේ සිරිතක් තමයි නිවසක බණකට ආරාධනා කරොත් බලාපොරොත්තු වෙන්නේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩි කියලා. මිසක් පොඩි හාමුදුරුවෝ කෙනෙක් වැඩියොත් ඒ දායකයන්ගේ මුහුණ ටිකක් වෙනස් වෙනවා. දැන් මේ தત્ත්වය තමයි බ්‍රහ්ම ලෝකයේ තියෙන්නේ. ඉතින් බ්‍රහ්මියෝ කල්පනා කරනවා ශ්‍රාවකයට වඩා බුදුහාමුදුරුවෝ දන්න නිසා බුදුහාමුදුරුවෝ බණ දේශනා කරා නම් හොඳයි කියලා. ඒ නිසා තමයි මෙතන මේ බ්‍රහ්මියෝ ටික එකට එකතු වෙලා සාකච්ඡා කරන්නේ උද්ඝෝෂණය කරන්නේ අර බණට ඇහුම්කන් නොදෙන්නේ. ඒ වෙලාවේ සිකී බුදුරජාණන් වහන්සේ මේ අභිභූ කියන මහරහතන් වහන්සේට සඳහන් කරනවා මේ බ්‍රහ්මියෝ හිතාගෙන ඉන්නේ ඔබ වහන්සේ බොහොම සුළු කෙනෙක් වශයෙන්. ඒ නිසා ඔබ වහන්සේගේ ශක්තිය මේ බ්‍රහ්මයන්ට පෙන්වන්නට කියලා. ඒ වෙලාවේ පින්වතුනි අබිබු මහරහතන් වහන්සේ තමන්ගේ 이르දි බලයෙන් මේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ට තමන්ගේ ශරීරයේ උඩ කොටස පමණක් පෙනෙන්නට සලස්වනවා. ඒ උඩ කොටස විතරක් පෙනෙන්නට සලස්වලා යම් යම් ධර්මකාරණා දේශනා කරනවා. ඔන්න දැන් බ්‍රහ්මියෝ ටික ටික දැනගන්නවා මේ ඇවිල්ලා ඉන්න මහරහතන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නොවන බව. ඒ වගේම තව මොහොතකදී තමන්ගේ උඩුකය අතුරුදහන් කරලා දෙපා විතරක් පෙනෙන්නට සලස්වනවා. ඒ වගේම මුළු සක්වලටම ඇහෙන්න තමන්ගේ හඬ පතුරවනවා. මෙන්න මේ වෙලාවේදී බ්‍රහ්මයෝ මේ අබිබු මහරහතන් වහන්සේ ගැන දැනගෙන පැහැදෙනවා. පින්වතුනි අබිබු මහරහතන් වහන්සේ සමානයි අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රස්ථානයටපත් වුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග එම නිසා අභිභු මහරහතන් වහන්සේ මෙම 이르දි පෑමෙන් තමන්ගේ ප්‍රඥාව ධර්ම දේශනාවෙන් පෙන්눔 කරද්දී අර බ්‍රහ්මී ඔක්කොම කතිකා කරගෙන ිටපු ඒවා පැත්තකට කරලා දාලා මේ අභිභු මහරහතන් වහන්සේට ඒ දෙසට යමු වුණා. ඒ වෙලාවේ අභිභු මහරහතන් වහන්සේ නැවතත් තමන්ගේ මුළු ශරීරයම පෙනෙන්නට සලස්වලා කල්පනා කරනවා මම මේ අයට මොන දේශනාවක්ද කරන්න කියලා. ඒ වෙලාවේ අභිභු මහරහතන් වහන්සේට සිතෙනවාලු මේ ලෝකයේ ඕනම තැනක ඕනම දර්ශනයක නිගණ්ඨ ජෛන ආජීවක පරිබ්‍රාජක අචේලක මේ ඕනම දර්ශනයක ආගමක අය පිළිගන්න දේ තමයි උත්සාහය කියන කාරණය. එහෙම නැතිනම් අප්‍රමාදී බව කියන කාරණය. මේ ලෝකයේ උත්සාහවන්ත වෙන්න ඕන කියන එක පිළිගන්න ආගමක් ඕන කරන්නේ නැහැ. ඒකට විශේෂිත වර්ගයක් ඕන කරන්නේ නැහැ. ඒකට විශේෂිත જાතියක් ඕන කරන්නේ නැහැ. වෙනම ප්‍රදේශයක් ඕන කරන්නේ නැහැ. මේ ලෝකයේ හැම තැනටම පොදු දේ තමයි උත්සාහවන්තභාවය. ඒක ඕනම ආගමකට ඕනම දර්ශනයකට ඕනම විද්‍යාවකට පොදු කාරණයක්. ඒ නිසා අභිභු මහරහතන් වහන්සේ මේ කියන අප්‍රමාදී බව මූලික කරගෙන මුළු සක්වලටම ඇහෙන්න මේ සූත්‍රයේ එන එකම ධර්ම කාරණාව වන අප්‍රමාදී බව පිළිබඳව දේශනා කරනවා. ඒ තමයි මා මුලින් සඳහන් කරපු ආකාරයට ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ಜಾති සංසාරං දුක්ඛං සන්තං කරිස්සති යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයේ ආරභත හොඳ දේවල් කරන්න කුසල් සම්පූර්ණ කරන්න පටන් ගන්නවා නම් ආරම්භ කරනවා නම් ඒ වගේම යුංජත ඒ ආරම්භ කරපු දේවල් දිගින් දිගට පවත්වාගෙන යනවා නම් අද බොහෝ දෙනෙක් පින්දහම් කරන්න පටන් ගන්නවා නමුත් ඒව අතරමඟ නතර කරලා දානවා කෙලෙස් වලට වසඟ වීම නිසා අයහපත් සිතුවිලි වලට යටත් වීම නිසා කරගෙන ආපු හොඳ සත්ක්‍රියාවන් අතරමඟ නතර කරනවා නමුත් මේ ගාථාවේ සඳහන් කරනවා ආරම්භ කරන්න උත්සාහයක් තියෙන්න ඕනි. හොඳ දේවල් පටන් ගන්න එක ලේසි නෑ. ඒක ඊටාම දුෂ්කරයි. ඊටාම බැරෑරුම් කටයුත්තක් හොඳ දෙයක් පටන් ගන්නවා කියන එක. බාධක බහුලයි. නරක දෙයක් පටන් ගන්නවා කිව්වොත් ඕනතරම් සල්ලි දෙන්නත් කට්ටිය ඉන්නවා. ඒ වගේම ඕනෑතරම් කාල වේලාවක් තියෙනවා. ඒ වගේම ඕනතරම් පිරිවර ජනයාත් ඉන්නවා. ඔයත් බලන්නකෝ මත්පැන් පානය කරන තැනක, සුරාසූදුව තියෙන තැනක, ඒ වගේම අවේලාවේ වීදි සංචාර කරන තැනක කොයිතරම්නම් මිනිසු ගැවසෙනවද කියලා. නමුත් හොඳ වැඩක් කරන, දානයක් දෙන, බණක් අහන, සීලයක් රකින තැනකට එකතු වෙන්නේ බොහොම සීමිත පිරිසක්. ඒ මොකද හොඳ දේවල් කරද්දී එයට උදව් කරන්න ඉන්නේ බොහොම සීමිත පිරිසක්. ඒක නිසා පින්වතුනි හොඳ දෙයක් පටන් ගන්න ලොකු වීරයක් ඕනේ. ඒ වගේ මේ පටන් ගත්ත දේ දිගින් දිගට පවත්වාගෙන යන්නටත් විශාල වීරයක් ඕනේ. ඒ පටන් ගත්ත හොඳ දේවල් වල කෙලවරක් දකින්න ඕනේ. හොඳ දේවල් වල කෙලවර කියන්නේ ඒව අතරමඟ නතර කරන එක නෙමෙයි. හොඳ දේවල් වල කෙලවර බුදුදහමට අනුව නිවන. අපි සිල් ගන්න පටන් ගත්තනම් ඒකේ කෙලවර නිවන. බණ දේශනා කරන්න හරි බණ අහන්න හරි පටන් ගත්තනම් ඒකේ කෙලවර නිවන. දන් දෙන්න පටන් ගත්තනම් ඒකේ කෙලවර නිවන. එහෙනම් ආරම්භ කරන්නත් එය අකණ්ඩව පවත්වාගෙන යන්නත් මේ සියල්ලටම වඩා පටන් ගන්නටත් ඒ වගේම එහි යෙදෙන්නටත් වඩා මේකේ ප්‍රතිඵල දකින්නවා කියන එක බොහොම දුෂ්කර කටයුත්තක්. ප්‍රතිඵල දකිද්දී ආරම්භයේ හිටියේ සිය දෙනා නම් සමහර විට ප්‍රතිඵල දකින්න එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. අඩුම තරමේ එක්කෙනෙක් ඉතුරු වෙන්න පුළුවන්. ඒක නිසා දෙයක් පටන් ගන්න විශාල වීරයක් ඕනේ. ඒ දේ පවත්වාගෙන යන්න වීරයක් ඕනේ. ඒ සියල්ලටම වඩා ඒ තුලින් ප්‍රතිඵලයක් ලබන්න, එය නිමාවටපත් කරන්න මේ සියල්ලකටම වඩා වීරයක් අවශ්‍ය කරනවා. යම්කිසි කෙනෙක් මේ ඇරඹුමෙහි යෙදීමෙහි අවසානයේ වීරය කරනවා නම් ඒ අය දුක්ඛං සන්තං කරිස්සති දුක් කෙලවර කරන අය බවට පත් වෙනවා. ඒ දුක් කෙලවර කරන්නේ උත්සාහය නිසා අප්‍රමාදී බව නිසා. එම නිසා පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල දකින්නට නම් ප්‍රතිඵල විඳින්නට නම් ඔබ අප සියලු දෙනාටම උත්සාහයක් වීරයක් අප්‍රමාදී බවක් තියෙනට ඕනි. මේ ලෝකෙ මිනිස්සු අප්‍රමාදී වෙන්නේ අයහපත් දේවල් කරන්න. දාල යන දේවල් එකතු කරන්න. යම්කිසි මිනිසෙකුගේ ජීවිතය ගත්තොත් ඒ මිනිසයාට දැනුම් තේරුම් තියෙන කාලේ පටන් මරණ මොහොත දක්වාම ඒ මිනිස්සයා උත්සාහවන්ත වෙනවා යම් යම් දේවල් එකතු කරගන්න. භෞතික දේවල් එකතු කරගන්න. නමුත් අප්‍රමාදී වෙලා උත්සාහයෙන් එකතු කරගන්න. ඒ භෞතික දේවල් කිසිවක් අපගේ පරලෝකයට හේතුවක් බවට වෙන්නේ නැහැ. අපේ පරලෝකය සුවපත් කරන්න හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි, මිනිස්සු සැලසුම් හදනවානේ. සතියේට සැලසුම් හදනවා. මාසයකට සැලසුම් හදනවා. ඒ වගේම අවුරුදු ගණන් වලට සියවස් ගණන් වලට මිනිසු සැලසුම් හදනවා. ඒ සැලසුම් හදලා අප්‍රමාදී වෙනවා ඒ දේවල් වල ප්‍රතිඵල දකින්නට. හැබැයි කිසිම කෙනෙකුට ඒ සියල්ලකින් සදාකාලික ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඒ සියල්ලකින් හැමෝටම ලැබෙන්නේ తాවකාලික ප්‍රතිඵලයක්. බෞද්ධයෝ විදිහට අපි සැලසුම් හදන්න ඕනි. සතිගානට මාස ගානට අවුරුදු ගානට භව ගණනට අපි සැලසුම් හදන්න ඕනේ අපි තව කොයිතරම් කාලෙකින්ද නිවන් දකින්න කියලා. මට මේ මාසේ නිවන් දකින්න බැරි නම් මට මේ අවුරුද්දේ නිවන් දකින්න බැරි නම් මට තව අවුරුදු 50කින්වත් නිවන් දකින්න බැරි නම් මට මේ ආත්මෙදි නිවන් දකින්න බැරි නම් මම මොන භවයේද නිවන් දකින්නේ කියන එක පිළිබඳව අපිට සැලසුමක් තියෙන්න ඕනේ. ඒකට හේතුවක් වෙන්න උපකාරයක් වෙන්න තමයි බුද්ධහාගෙම උගන්වන්නේ අර සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියලා ඵල හතරක්. අපිට මේ ආත්මේ රහත් වෙන්න බැරි නම් අනාගාමි වෙන්න බැරි නම් අඳුම තරමේ අපිට පුළුවන් මැරෙන්න කලින් සෝවාන් වෙන්න. සෝවාන් වෙන්න බැරි වුණත් ඒකට උත්සාහ කරන්න පුළුවන්. එහෙම වුණොත් ඊළඟ භවයේකාරී මේක නැවත ඉස්මතු වෙලා අපේ සෝවාන් තත්වයට අපේ මනස දියුණු කරන්නට පුළුවන්. ඒක නිසා පින්වතුනි, මිනිස්යන්ට මගුල් ගෙයක් ගැන කිව්වොත් ඒ මිනිස්සු මගුල් ගෙට යන්න දවස් ගණනක් තිස්සේ සූදානම් වෙනවා. ඇඳුම් ලෑස්ති කරනවා, තමන්ගේ රූපය උපවත් කරගන්නවා, මිල මුදල් එකතු කරගන්නවා, අර මගුල් ගෙදරට සහ සම්බන්ධ වෙන්න. මොකක් හරි වගේ ලෞකික උත්සවයක් තිබ්බොත් මිනිස්සු ඒවට සැලසුම් හදනවා, ඒවට ලෑස්ති වෙනවා. හැබැයි දාන ගයක් බණ ගයක් කිව්වොත් මිනිස්සු ඒවට ලෑස්ති වෙන්නේ නැහැ. ඒවට මිනිසුන්ට සැලසුම් නැහැ. ඒවා හිතුමනාපේ හිතුනොත් යනවා නැත්තම් නිකන් ඉන්නවා. ඒ කියන්නේ එතන තියෙන අප්‍රමාදී බව. මිනිසු අප්‍රමාදී වෙනව නරක දේවල් වලට, తాවකාලික දේවල් වලට, දාල යන දේවල් වලට. නමුත් ප්‍රමාද වෙනවා, සැලසුම් නොහදා ඉන්නවා තමන්ගේ මුළු මහත් ජීවිතයම සූපත් කරන, සැපවත් කරන දේවල් වලට. පින්වතුනි, අපේ ජාතක පොතේ තියෙනව එක ජාතක කතාවක්. ඒකදී බෝධිසත්වයන් වහන්සේ තමාගේ පුතාට උපදේශයක් දෙනවා. දිහිගීති කෝසල ජාතකයේ ඒ තමයි දීගම්පස්ස මාරස්ස. පුතේ දුර බලන්න ළඟ බලන්න එපා. මේ ලෝකේ බොහොම මුග්ධ අඥාන මිනිස්සු හැමතිස්සෙම බලන්නේ ළඟ. මේ ජීවිතය ගැන විතරයි බලන්නේ. මරුණට පස්සේ Taman ඊළඟට මොකද වෙන්නේ? මේ කරන දේවල් නිසා මම මරුණට පස්සේ ආපහු මට මිනිස්සෙක් වෙන්න පුළුවන් වේද? මේ වගේ අතපය හතර මේ විදිහට මට ආපහු ලැබෙයිද? මේ විදිහට මට කතා කරන්න පුළුවන් වේද? මගේ කන් දෙක ඇහෙද මේ විදිහටම? මට බඩ දාගෙන යන්න සිද්ධ වෙයිද? මම අතපය නැතිව ඉපදෙයිද? මම ගොළු වෙලා උපදෙයිද? එහෙම බයක් මිනිස්සු හිතන්නේ නැහැ. එහෙම දුරක් ගැන මිනිස්සු හිතන්නේ නැහැ. මිනිස්සු ඔක්කොම මේ ජීවිතේ Tamanට ශරීරය හම්බෙලා තියෙනවා. අතපය හතර තියෙනවා. ඒක නිසා හම්බ කරගන්නවා, කනවා බොනවා, Taman විතරක් ජීවත් වෙලා ඔහේ ඉඳලා මෙරළ ඒ බොහොම කෙටි ජීවිත. එයයි බලන්නේ ළඟ බලන්නේ. නමුත් බෞද්ධයෝ හැටියට අපිට තියෙන්නේ ළඟ බලන්න නෙමෙයි දුර බලන්න. මම මේ ජීවිතේ මේ වගේ භවයක් මේ වගේ ශරීර සම්පත්තියක් ලැබුවා වගේම මම මේක නැති කරගන්නේ නැතුව ඊළඟ භවෙත් මම මිනිස්සෙක් වෙන්න ඕනි. එතකොටවත් මට පුළුවන් වෙයි නිවන් දකින්න. ඊළඟ භවයේ බැරි වුණොත් තව අනාගත භව කීයක් මට උපදින්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි තරුණ කාලේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා තමන්ගේ ශාරීරියේ ශක්තිය දිහා බලලා මදයක් ඇති කරගන්නවා. ඒකට කියනවා තරුණ මදය කියලා. ඒකෙන් තමන් මත් වෙනවා. නිරෝගී බව නිසා මත් වෙනවා. ඒකට කියනවා ආෝග්‍ය මදේ කියලා. එතකොට මේවයි මත් වුණාට පස්සේ තමන් ආවේ කොහෙන්ද? තමන් ඉන්නේ කොහෙද? තමන් යන්නේ කොහාටද කියන එක මිනිසුන්ට අමතක වෙනවා. ඒ අය ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙලා කරන්න තියෙන දුස්චරිත කරමින් කොහේ කාලය ගත කරලා තිරසන් සතුන් හා සමානව කිසිම පළක් ප්‍රයෝජනයක් නැතුව මේ මනුෂ්‍ය ලෝකයේ ජීවිතේ නිමාවටපත් කරනවා. නමුත් පින්වතුනි බෞද්ධයන් හැටියට විශේෂයෙන් මේ අරුණවතී සූත්‍රය අපිට පැහැදිලි කර දෙන හැටියට උත්සාහයෙන් අප්‍රමාදී බවෙන් අපි සැලසුම් හදා ගන්නට ඕනේ අපි තීරණය කරන්නට ඕනේ මම නිවන් දකින්නේ මොන ආත්මයේද කියන එක මම මේ తాවකාලික දේවල් වලින් නිදහස් වෙන්නේ කවද්ද කියන එක තරුණ කාලේ මේ ශරීරය හොඳට තිබ්බට වයසට යන්න යන්න අපිට සමහර විට අතපය වසඟ නැති වෙලා යනවා ඒ වගේම එක තැනක ජීවත් වෙන්න වෙනවා. මරණයටපත් වෙන බවත් සමහර විට අපිවත් දන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒබඳු තත්වයන් වලටපත් නොවි මේ ජීවිතය සැපවත්ව සතුටින් ගතකරනවත් පරලෝක ජීවිතයන් සැපවත් කරගන්නවත් සතුටින් යුක්තව ගතකරනවත් හේතු වන ධර්මතාවය තමයි මේ කියන අප්‍රමාදී බව. ඒ අප්‍රමාදී බව පින්වතුනි තියාගන්නට ඕනේ භෞතික කාරණා එකතු කරගන්නට වගේම නිවන සාක්ෂාත් කරගන්නට කෙලෙස් දුරු කරන්නට ඒක නිසා භෞතික ලෝකයත් ආධ්‍යාත්මික ලෝකයත් දෙකම සමබරව සමපාතව තුලණය කරමින් ජීවත් වන්නට පුළුවන් නම් ඒක බුදුහාමුදුරුවෝ Tamanගේ ගිහි ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක්. ගිහි ශ්‍රාවකයෙක් වුණාම භෞතික සැප සම්පත් තියෙනටත් ඕනේ ඒවමත් නැහි නැහි ඒ තුලින් මත්විවි ඉන්නවාට වඩා ඒව උපයෝගී කරගෙන පින්දහම් කරගෙන ආධ්‍යාත්මික ලෝකයක් සංවර්ධනය කරගන්නට ඕනේ. එහෙම ආධ්‍යාත්මික ලෝකයක් සංවර්ධනය කරගනිමින් එහි උපරිම ඵලය වන සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් තත්වයට පත්වන්නට මහා ශක්ති සම්පන්න හස්ති රාජයේ බටකලයකට වියලි බටකලයකට වැදුනාම අර බටදඬු විනාශ වෙනවා විනාශ කරනවා වගේ බොහෝම උත්සාහයෙන් විරවීරයෙන් අප්‍රමාදීව තමන්ගේ සිතේ කෙලෙස් යටපත් කරන්නට දුරු කරන්නට අප්‍රමාදී වන්නට ඕනි. ඒ තුලින් මේ ලෝක ජීවිතය ජය ගන්නට, පරලෝක ජීවිතය ජය ගන්නට අපි හැම දිනාටම වාසනාව, ප්‍රඥාව උදා වෙනවා. හැම දිනාටම තෙරුවන් සේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ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 අප්‍රමාදී බවෙන් සසර දිනීම පිළිබඳව ධර්මානුකූලව කරුණු පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. උන්වහන්සේ කරන මේ උදාර කටයුත්ත තවදුරටත් සාර්ථක කරගෙන යාම සඳහා ශක්තිය දෙහෙ ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණ නිරුක් නිරෝගී භාවය චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ දෙපානම වීරමාවත ගලවුඩ ශ්‍රී ධර්ම විජයාරාම අධිවාසී කොට්ටාව පැලණුනත්ත ශ්‍රී විද්‍යා සමාධියේ පිරිවෙන්නේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍ය වත්තල අරියරතන ස්වාමින් වහන්සේ. ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනයෙන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.